සදහවත් බුද්ධිමත් පින්නතුනේ පින්න තියනේ දැන් මේ පින්නතුන් තේපන් සංග්‍රහයකට සහභාගී වෙලා සාපිපාසාදී දුක් නැති කරගෙන අපි ඉදිරියට යාමටයි බලාපොරොත්තු වෙන්නේ. අද තේපන් සංග්‍රහය සිදු කරන ලබන ඒ පින්නතුන්ගේ අරමුණු වශයෙන් ඉදිරිපත් වෙලා තිබෙනවා මියගිය මව්පිය දෙපළහා ලොකු අයියාට පින් අනුමෝදන් කිරීමටත් ඒ වාගේම දරුවන්ගේ විභාග කටයුතු සඳහා ආශිර්වාද ලබා ගැනීමක් කියන ප්‍රධාන අරමුණ මුල් කරගෙන දැනට සුජීවත්තුන් අතර සිටින්නා වූ ස්වාමි පුත්‍රයාගේ දෙමව්පියන්ට නිරෝගී දීර්ඝායු සම්පත් ප්‍රාර්ථනා කරගෙන ඒ වාගේම ගරුකටයුතු ස්වාමීන් වහන්සේලාටත් නිරුක් නිරෝගී සුව සම්පත් ප්‍රාර්ථනා කරගෙන මෙම පින්කම කරගෙන යාමේදී තමා දිරිමත් කළා වූ සියලු දෙනාටත් ආශිර්වාද පිණිස කියන කාරණා කීපයක් ඉදිරිපත් කරලා ඒ දායක පක්ෂය හැංගිලා ඉන්නවා නම ඉදිරිපත් කරන්නේ නැතුව. ඉතාල හොඳ වැඩක් ඒක. හැංගිලා ඉන්න තමයි ඕන කරන්නේ. නම ඉදිරිපත් කළොත් පරාදයි. අරමුණ ඉදිරිපත් කරපුවාම ඇති. දකුණු අතින් දෙන දෙන දේ වම් අතට දැනගන්න එපා කියලා තියෙනවනේ නේද? ඒ කතෝලික ආගමේ කියලා තියෙන්නේ. දකුණු අතින් දෙන දේ වම් අතට දැනගන්න තියන්න එපාලු. එහෙම කියලා තියෙනව නේද? ඒ කියන්නේ නමට පින් කරන්න එපා කියන එකයි. නමට පින් කරපු හැටි නම කිව්ව හැටි ඉවරයි. ඒ ඉතින් මොකක් හරි ඉල්ලුවා නම් දීලා ඉතින් ඒක දුන්නේ නැති ආයෙ ණය නෑනේ අපි. නමට නම් පින කළේ නම ඉදිරිපත් කරගෙන ඇති ඉතින් ඒක ඉවරයි ඉතින් ඔක්කොම. ඉතින් නම වැඩක් නෑ. ඒක Taman දන්නවා Taman ගෙනව මොකද්ද කියන්නේ. අපිට අවශ්‍ය කරන්නේ මේ මිය ගියා වූ ඒ ඥාතීන්ගේ නම සිහිපත් කරගන්න ඕනේ ඥාතීන්ගේ ಗುಣ සිහිපත් කරගන්න ඕනේ. ආන්ගේ නම ගුණ සිහිපත් කරනකොට ඒ ඥාතීන්ට ඒ දරුවන් කරන්නා වූ පින්කම් දෙස දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. විතක්ක විපාර විචාර විපාර කියලා සිතවිලි හඬ පිට වෙනවා අපෙන්. විතක්කය කියන්නේ අරමුණක් ගන්නවා විචාරය කියන්නේ අරමුණ විමසනවා. දැන් මේගොල්ලෝ අරමුණක් අරගෙන තියෙනවා ලොකු අයියාට පින් අනුමෝදන් කිරීම සඳහා. ඒ වගේම දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීම සඳහා. එතකොට දෙමව්පියන් ලොකු අයියා ප්‍රධාන කොට ඇති Tamanගේ අවධානයට ලක් කරගන්න පුළුවන් යම් මියගිය ඥාතීන් කොටාසයක් ඉන්නවනම් ආන්ියයට තමයි මෙතෙන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සම්බන්ධ වෙන්න ඒ දායකයන් නැත්තම් ඒ පින්කම් කරන කට්ටිය ඒ දෙමව්පියන්ගේ නම සිහිපත් කරගන්න ඕනේ. ඇද්දක පියාගෙන දෙමව්පියන්ගේ ෂේප් එක හැඩයම මතක් කරගත්තර කමන්නේ. දැන් ඇද්දක පියාගත්තා මගේ අම්මයි තාත්තයි මට මැවිලා පේනවා. අපූර්වට පේනවා. ආන්නේක තමයි නම සිහිපත් කරනවා කියන්නේ. ඊළඟට අපේ අම්මා තාත්තා මට කරපු උදව් උපකාර ඒක තමයි ಗುಣ සිහිපත් කරනවා කියන්නේ. ආන් එතකොට අපේ චිත්තසංතානයෙන් සිතිවිලි හඬක් පිට වෙනවා. මොකද්ද විතක්ක විප්පාරේ විචාර විප්පාරේ කියලා. ආන්නේ සිතිවිලි හඬ තමයි මියගේ ඥාතීන්ට ඇහෙනවා කියන්නේ. ඒගොල්ලෝ නිතරම අවධානයෙන් ඉන්නවා. කියන්නේ ස්විච් එක දමාගෙන ඉන්නවා කොයි විනාඩි කතා කරයිද කියලා. මෙහෙන් නම ගුණ සිහිපත් කරනකොට මේ ගිහින් වදිනවා. හැබැයි ස්විච් එක දාගෙන ඉන්න ඕනේ නැත්නම් වදින්නේ නැහැ. දැන් අපි ළඟ රේඩියෝ එකක් තියෙනවා. ස්විච් එක දාගෙන හිටියොත් නේද ශබ්ද තරංගය විදිහට වදින්නේ. ස්විච් එක ඕෆ් කරලා තිබුණොත් වදිනවද? වදින්නේ නැහැ. ඉතින් මියගේ ඥාතීන්ටත් ඒ විදිහට තමයි කියන්න තියෙන්නේ. ඒගොල්ල යම් දවසක අසරණ තත්වයකටපත් වුණා නම් මියගිලා ඒ වෙලාවේ ඉඳන් තුන් මාසෙන් හත් දවසෙන් නෙමෙයි හැම මොහොතකම දරුවන් දෙස ඥාතීන් දෙස බලාගෙන ඉන්නවලු. අනේ මගේ දරුවෙක් ඥාතිවරයෙක් අන් අඳුරන කෙනෙක් හරි කමන්නේ මට පිනක් කරගන්න අවස්ථාවක් ලබා දෙයිද කියලා. තේරුණේ? ආන් එහෙම ඉන්න ඥාතීන්ගේ නම ගුණ සිහිපත් කරනකොට මේ කට්ටියට මේ පණිවිඩය ලැබෙනවා. ලැබෙනකොටම මේ පුණ්‍ය දර්ශනය කට්ටියට පේනවා. මේ විශාල ශාලාවක ඈ දහස් ගණනක් ආර්ය සංඝරත්නයේ වැඩ ඉන්නවා. මේ ගිලම්පස මේවා හරිගස්සනවා සෝදානම් කරනවා ඒවා පූජා කරනවා මේ අටපිරිකර පූජා කරනවා මේ හැම දෙයක් මේ කට්ටියට අවධානය යොමු වෙනවා ආන් මෙතෙන්දී මේ කට්ටිය සාදුකාර දීලා මේව අනුමත කරනවා අනේ සාදු සාදු අපේ දරුවෝ අපේ ඥාතිවරු අද අප වෙනුවෙන් මේ විදිහේ මහා සාමීක දානයක් දෙනව නේද කොච්චර හොඳ වැඩක්ද මේ කරන්නේ කියලා ඒ කට්ටිය සාදුකාර දෙනවා සාදුකාර දෙනකොට ඒ කට්ටියගේ චිත්තසංතානය තුල ශ්‍රද්ධාව ඇති වෙනවා. කරුණාව, මෛත්‍රිය, ප්‍රඥාව ඇති වෙනවා. සම්බුද්ධ ශාසනය අරමුණු කරගන්නවා මේ කට්ටිය. ආන් එතකොට මේ කට්ටියගේ චිත්තසංතානවල පිංසිතවිලි වර්ධනය වෙලා අර දුර්වල කර්ම ශක්තිය, දුර්වල කුසල කර්ම ශක්තිය ශක්තිමත් වෙලා ඒගොල්ලන්ට දිව්‍ය විමාන පහළ වෙනවා කියලා තියෙන මේ තැන්වල. මැරිලා ගිහිල්ලා වෙන තැනකට යන්නේ නැහැ දිව්‍ය විමාන පහළ වෙනවා. ඒතකොට උතෙන්ද යන්නේත් මේ දුර්වල කර්මයක් කරමුණු උනාය. ප්‍රතිසන්දියේදී දුර්වල කර්මයක් කරමුණු වුණා නම් ආ මේ කට්ටිය තමයි උතෙන්ද යන්නේ. දුර්වල කුසල කර්මයක් වෙන්නත් පුළුවන් දුර්වල අකුසල කර්මයක් වෙන්නත් පුළුවන්. දුර්වල කුසල කර්මයක් කරමුණු වුණා නම් සුගතියරණ ගන්න බෑනේ. දුර්වල අකුසල කර්මයක් කරමුණු වුණා නම් ත්‍රිසං යෝනියට නිරේත යන්නේ නැහැ. ඔන්න ඔය දෙපැත්තරම නැති අවස්ථාවක් වෙපෙත්තේ සීරියන්නේ. දුර්වල කර්ම ශක්තියකින් ප්‍රතිසන්දියක් ලබා ගත්ත අවස්ථාවේ තාම දුර්වල ප්‍රතිසන්දියක් උතන තියෙන්නේ. ඒක දැන් අපි දැන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ දුක නෙමෙයි කවුරුත් දුක් විඳින්න බලාපොරොත්තු වෙන්නේ නැහනේ. ඒගොල්ලෝ නිතරම බලාපොරොත්තු වෙන්නේ පිනක් කරගන්නයි. ඒ පැත්තටයි බර වෙලා තියෙන්නේ. පව් පැත්තට බර වෙන්නේ නැහැ කවදාවත්. පිනක් කරගන්න බලාපොරොත්තු ඉතින් ඒ අයගේ නම සිහිපත් කරගෙන, ගුණ සිහිපත් කරගෙන මේ විදිහේ පුණ්‍ය පරිසරයක්, කුසල දර්ශනයක් ඇති කරලා තබනකොට ඒකට තියෙන මේක ගිහින් වදිනවා මේ පැත්තට. හොඳට මේ හැම එකක්ම පේන්න පටන් ගන්නවා. ආ මේක හොඳට මතක් කරගන්න ඕනේ. මේකේ ඥාතියින්ට පින් අනුමෝදන් කරනවා කියන්නේ ඕකයි. අදාසිමේ අකාසිමේ ඥාති මිත්තා සකාටමේ ඈ මට මේ විදිහේ උදව් උපකාර කරලා තියෙනවා මේ විදිහේ ඥාතිකමක් තියෙනවා මේ විදිහේ මිත්‍රකමක් තියෙනවා කියලා නම සහ ಗುಣ මතක් කරන්න ඕනේ. එහෙම මතක් කරගෙන තේතානම් දක්ෂිනම් දජ්ජා. ප්‍රේතෙින්ද දක්ෂිනාව දෙන්න බෑ. ප්‍රේතයන්ට දක්ෂිනා දෙනවා කියලා කියන්නේ මෙතන ඉස්සර දීලා තියෙන්නේ ආහාර පාන ප්‍රේතයන්ට. නමගුණ සිහිපත් කරගෙන ඉදං හෝ ඥාතීනං හෝතු මේක අපේ ඥාතීන්ට වේවා සුඛිතා හොන්තු ඥාතයෝ මේ කණ්ඩ ටික කාලා ඉවරලා ඥාතීන් සුවපත් වේවා කියලා ඉස්සර කැම ටිකක් ගිහින් තියලා තියෙන්නේ. එන්නේ නේද? ඔය ඉදං කියලා කියන්නේ මේ කියන එක නෑ. ඔක සර්වනාමයක් නෑ. ඉදං කියන්නේ මේ ආහාර වලටත් ඉදං කියන්න පුළුවන්. ඉස්සර ගිහින් තියලා තියෙන්නේ කොහෙන් හරි ওই ගහක් යටින් හරි කොහෙන් හරි අඩුවෙන් හරි ආහාර ටිකක් තියලා ඉදං හෝ ඥාතිනං හෝතු මේක අපේ ඥාතියින්ද වේවා සුඛිතාන්තු ඥාතයෝ මේ ආහාර අනුභව කරලා ඥාතියින් සුවපත් වේවා කියලා කන්න ටිකක් ගිහින් තියලා එනවා බුදු පියාණන් වහන්සේ දේශනා කරන ඔය වලේ වැටෙන කට්ටියට ඔය වලෙන් ගොඩ දාන්න නැතුව කන්න දීලා වැඩක් නැහැ දැන් එහෙම කන්න දුන්නත් ඒ කට්ටියට කන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ඒකේ ආග්‍රහණය ලැබනවා ඒ කට්ටිය ඒ වුණාට වැඩක් නැහැනේ අපි වලේ දාගෙන ගන්න දෙන්නේ නේද? දැන් අපි ඥාතිවරයෙක් අපේ කවුරු හරි හිතවතෙක් වලක වැටලා ඉන්නවා. අපිට වලට පුළුවන් බත්මුන් දාන්න. පාන් කෑලි දාන්න පුළුවන්. එයා වලේ ඉඳගෙන ගන්නෙ. නමුත් ඊට වඩා හොඳයි කම්බියක් කඹයක් දාලා හරි ඉනිමකට දාලා වලෙන් ගොඩ ගන්නවා. වලෙන් ගොඩ අරගෙන කන්න දෙනවා නම් වඩා හොඳයි නේද? ආන් මේ වගේ බුදුහාරෝ කියනවා උඹලවය പ്രേතයින්දෙන දක්ෂිනාව ওই විදියෙන් නෙමෙයි දෙන්න ඕනේ. ඕක සංගම්මි සුප්පතිත්තිකා සංඝයාට යොමු කරන්න. දීඝ රත්තං හිතායස තානසෝ උපකප්පති යන්නේ සංඝයාට යොමු කරපුවා මේ දානමය කුසල ධර්මයේ ඒ කට්ටිය දැක බලාගෙන පින්සිතිලි ඇති කරගෙන බොහෝ කාලයක් දීර්ඝ සැප සම්පත් ලබනවා. තානසෝ උපකප්පති තානසෝ උපකප්පති කියන්නේ ඉන්න ස්වභාවය වෙනස් වෙනවා කියන එකයි. මැරිලා උපදිනව නෙමෙයි ඒගොල්ලන්ට අර പ്രേත ආත්මභාවය වෙනුවට දිව්‍ය ශරීර පහළ වෙනවා. දිව්‍ය විමාන පහළ වෙනවා. තානසෝපකප්පති කියන්නේ ඒකයි. කොටින්ම කියනවා නම් දුප්පත් මිනිහෙකුට සුවිත්‍රයක් හදනවා වගේ. තේරුණේ? ඉතින් ඉස්සර කැම දීලා තියෙනවා. ඒක බුදුහාරෝ එපා කිව්වේ නෑ. කැමත් අය කට්ටියට කන්න පුළුවන්. නමුත් අපිට ඕන කරන්නේ කට්ටිය අර වලෙන් ගොඩ අරගෙන කන්න දෙන්නයි ඕන කරන්නේ. ඒකට නම් තියෙන එකම දේ තමයි අයංකෝ දක්ෂිනා දින්න උඹලා වෙදින දක්ෂිනාව. සංගම්මේ සුප්පතිට්ඨිතා සංඝයාට යොමු කරපල්ලා. අන්න එතකොට දීගරත්තං හිතායස ඒ අයට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. තානසෝ උපකප්පති ඉන්න ස්ථානයෙන් උපකල්පනය වෙනවා. කියන්නේ ස්ථානවල සැප සම්පත් පහළ වෙනවා. මෙන්න මේක තමයි මේ ඥාතීන් කරන පුණ්‍යානුමෝදනාව. ඉතින් මේ දොස්තර නෝනා දොස්තර නෝන කෙනෙක් විතර කියලා විතරයි මම දන්නේ. මේ පින්කම කරන්න ගියේ ඉස්සෙල්ලාත් ලෑස්ති වුණා මොකක් හරි හේතුවක් නිසා මේ වර්ෂාව නිසා. මේ භාවනා මැදදී නැවැත්තුවා අපි. එදා කරගන්න බැරුව ගියා. ඊට පස්සේ මේ මාට කතා කරලා ඉවරලා අද යොදාගත්තා මේ පොසොන් පොහේදා පහවදා අපි මේ කරන්න ඕනේ කියලා ඉතින් බොහෝම ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් යුක්තව මියදියා වූ දෙමව්පියන් කෙරෙහි කරුණාව, මෛත්‍රිය ඇති කරගෙන, ඒ ලොකු අයියාගේ කරුණාව, මෛත්‍රිය ඇති කරගෙන, ඊළඟට ජීවතුන් අතර සිටින ස්වාමි පුත්‍රයාගේ දෙමව්පියන්ට ආශිර්වාද පතාගෙන, ස්වාමීන් වහන්සේලාට ආශිර්වාද පතාගෙන මේ පින්කම සිදු කරනු ලබන්නේ. ඉතින් පින්කමක් කරනකොට අපිට ශ්‍රද්ධාව නැත්නම් දන් දෙන්න බෑ පින්නවල මොනවා කරලවත්. ශ්‍රද්ධාව කියන්නේ දැන පැහැදීම කියන එක. දැන කියන්නේ මේ ලෝකෙහි යථාර්ථය දුකයි කියලා දැනගෙන නිර්වාණයට පහදිනවා. ඊට පස්සේ ඉතින් දෙනවා කියන එක සුළු දෙයක් ඒකට ඒක. ලෝකෙහි යථාර්ථය දුකයි. මේක අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේක වටිනාකමක් නැහැ. මේක අසාර ධර්මයක් කියලා අවබෝධ වෙනකොටම ඉල්ලන්නේ ඉස්සර දෙන්නේ කියනවා. <laughs> ඉල්ලනකම් ඉන්නේ නැහැ. හරිම පහසුයි දෙන්නේ ඊට පස්සේ. මේක හොඳයි සැපයි මේක තමයි පරම සැපත කියලා හිතාගෙන ඉන්නේ උන්ට නම් මොනව කරලවත් දෙන්න බෑ. <laughs> ඈ ශ්‍රද්ධාව ඇති වෙනකොටම යාගේ අත හොදා ගන්නවා ගන් දීම සඳහා. ඔය ශ්‍රද්ධාවන්තයා ගැන කියලා තියෙන්නේ පයත පාණී කියලා. පයත පාණී කියන්නේ සෝදාගත් අත් ඇතුලේ ඉන්නවලු. අත හොදාගෙන ඉන්නේ මොකටද දන් දෙන්න? නිතරම අත හොදාගෙන ඉන්නේ දන් දෙන්න. හරිම ලේසි ශ්‍රද්ධාව ඇති අය දන් දෙන්න. ශ්‍රද්ධාව නැති අය බෑ. ඊළඟ කරුණාව මෛත්‍රිය තියෙන්න ඕනේ. කවදාවත් කරුණාවෙන් මෛත්‍රියෙන් තොරව දන් දෙන්නත් බෑ. ඊළඟ ප්‍රඥාව තියෙන්න ඕනේ. මෝඩෙන්න බෑ මොකක් කරන්න. ඒතර ශ්‍රද්ධාව, කරුණාව, මෛත්‍රිය, ප්‍රඥාව ඇති වෙනවා කියන්නේ නිවන් දැකීමට අවශ්‍ය කරන ශක්තියින් තමාගේ චිත්තසංතානය තුළ ඇති වෙනවා කියන එකයි. ඒතකොට දීලා තියෙන්නේ මොනවද කියලා බලපුවම මේ මේ ලෞකික සම්පත් ටික දීලා තියෙන්නේ ඕවා කිසිම වටිනාකමක් නැහැ නේ. මොනවද ඒවා? ඈ එහෙනම් මේ දොස්තර නෝන ඇතුළේ පිටිස මොකද මේ කරලා තියෙන්නේ? නොවටිනා දෙයක් දීලා වටිනා දෙයක් ලබාගෙන තියෙන්නේ. ඔය සල්ලි ටික නම් හොරකම් කරන් යන්න පුළුවන් කෙනෙකුට නේද? මේ දෙවියන් සල්ලි ටික ඕනනම් හොරකම් කරන් යන්න බැරිය. නමුත් පුළුවන් නම් හොරකම් කරගන්න කියන්නේ දැන් ඇති වෙලා තියෙන ශ්‍රද්ධාව, කරුණාව, මෛත්‍රිය ඕවා හොරකම් කරන්න කියන්න පුළුවන් නම් ඕන කෙනෙකුට අරන් යන්න කියන්නේ. ඒවා හම්බ වෙන්නේ නැහැ. ඒක දැන් ඒ ධනය තමාගේ දෙයක් බවට පත් කරගෙන තියෙන්නේ අරයි යන්න පුළුවන් ක්‍රමයට පත් කරගෙන තියෙන්නේ. තමාගේ දෙයක් බවට. ඕක තමයි අරගෙන යන්න මේ කට්ටිය. ඔය සල්ලි අරයි යන්න බෑ. ධනෙ අරයි යන්න බෑ. ඔය ලෞකික ධනෙ. දැන් අරයි යන්න පුළුවන් මේ කට්ටියට මේවා. එහෙමනම් නොවටිනා දෙයක් දීලා වටිනා දෙයක් ලබා ගත්තා කියලා හිතේ තියාගන්න. එච්චරමට කියන්න තියෙන්නේ. නොවටිනා දෙයක් දීලා වටිනා දෙයක් ලබා ගත්තා. Taman විතරක් නෙමෙයි Tamanගේ දෙමව්පියන්ට සහෝදරයින්ට ඥාතීන්ට සැනසීම සතුට ඇති කරලා දෙන්න පුළුවන් ආකාරයට තේරුණා නේද මෙන්න මෙහෙම කියනකොට මිනිස්සු පිනට දහමට උනන්දු වෙනවා මං හිතන්නේ එහෙම නේද වටිනා දෙයක් දීලා වටිනා දෙයක් ලබා ගන්න පුළුවන් නම් <laughs> පොර කාලව දෙන්න වටින්නේ නේද මිනිස්සු දන් දෙන්න පොර ගන්න පටන් ගන්නවා අර මිනිහෙක් ගියාලු නියරද්දගේ එහා පැත්තෙන් එනවලු හාමුදුරු නමක් ඒ මිනිහත් හොඳ මහත දෙහිද මිනිහෙක්. මේ තනි හීන් නියරද්දික ගිහින් තියෙන්නේ. දැන් හාමුදුරනවකුත් එනවා ලිහාගත්තෙන්. මේ නියරදිකේ. දැන් මේකට වෙලට වහින්නත් බෑ මේ තඩියට. මොකද කරන්නේ? හාමුදුරුවෝ ඇදලා විසික්කලා වෙලට. හාමුදුරුවෝ වෙලට තල්ලු කරලා දාලා ගියාන්ද? <laughs> ඈ වෙලට තල්ලු කරලා ගියා. ඕක දැක්කලු කුඹුරුවැඩ කරන මිනිහෙක් එතන නීරවල මඩ මඩ තියෙන මිනිහෙක් දැක්කලු. අනේ මේ මිනිහා දුවල ඇවිදilla රාමුදුර උස්සල මඩ හොදලා <laughs> පිය දාලා ඈ ගිලම්පතියක් එහෙම දීලා ඈ ඇහුවලෝ හාමුදුරුවනේ මං කවුරු කරපු එකද හොඳ කියලා ඇහුවලු. මං කරපු එකද අරූ කරපු එකද හොඳ කිව්වලු. හොඳ කියලා ඇහුවලු. හාමුදුරුවෝ කිව්වලු මට කවුරුවක් කොලේ නැහැ කියලා යන්න ගියාලු. මට කවුරුවත් කොලේ නැහැ කිව්වලු. නැගිටලා යන්න කියලා. එකෙක් පව් කරගත්තා අනික පින් කරගත්තා. හාමුදුරන්ට මොකද්ද කොලේ? හාමුදුරන්ට මොකක් කොලේ නැහැ. එකෙක් පව් කරගත්තා අරක පින් කරගත්තා. තේරුණා නේද? ඉතින් ආන් ඒව හොඳට අපි මතක තියාගන්න ඕනේ. මේ අපි පින්දාම් කරන්න ඕනේ පින්නතුනි. අනුන් කරෝ පින් වලින් අපිට වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් මං පින් කළා කියලා ඔය කට්ටිය වැඩක් තියනවාද? එහෙම වැඩක් වෙන්නේ නැහැ. ඔය කට්ටිය පින් කළොත් ඔය කට්ටියට මං පින් කළොත් මට. ඒක නිසා මේ මිනිස්සු අද අද වෙලා තියෙන්නේ මේ අද ඇත්ත වශයෙන්ම මේ බෞද්ධ දර්ශනයේ උගන්වන කර්ම සංකල්පය අද කඩාගෙන බිඳගෙන වැටිලා තියෙන්නේ වෙන්නතුනේ. තේරුණා නේද මන්න හරි වේදනාවෙන් මම මේ කතා කරන්නේ. අද මේ බුද්ධ ශාසනය උගන්වනවා නේද කර්ම සංකල්පයක් කියලා එකක්. පින් කරපු අයට යහපත් සැප සම්පත් ලබා දෙනවලු, පව් කරපු අයට දුක් විපාක ලබා දෙනවලු. පින් කරපු අයට දැන් මේගොල්ලෝ කියනවානේ පින් කරන්න ඕනේ නෑ. අර සීවලී හාමුදුරුවන්ගේ යන්ත්‍රය ගෙනත් එල්ලා ගත්තාම ඔක්කොම හම්බ වෙනවා කියලා. දැන් කියන්නේ එහෙමයි. එතකොට මිනිස්සු වෙන්නේ මොකද්ද? පුළුවන් තරම් පව කරන්න යොමු වෙනවා. පිනින් පිනීලා යනවා. ඇයි ඕන්නේ නැනේ පින් කරන්න? රුපියල් 500ක් දුර වෙන්න දෙන්නේ මම හිතන්නේ. රුපියල් 500ක් දෙනවා සීවලී යන්ත්‍රයයි ඉල්ල ගන්නවා එල්ලගෙන ඉන්නවා ඉතින් හම්බ වෙනවා හම්බ වෙයි අපූර්වට සීවලී හාමුදුරුවෝ දන් දුන්නා කියලා ඔය කට්ටියට හම්බ වෙන්නේ කොහොමද ඒක මහ පුදුම කතාවක් නේ මෙච්චර මෝඩද කියලා හිතන අප්පා මේ බුද්ධාගංකාරය බුදුදහමේ උගන්වන කර්ම සංකල්පය කඩාගෙන වැටලා තියන්නේ අපේ තව ටිකක් වෙලාවකට මිනිස්සු වින් කරන්නේ නැතුව යනවා. මොකටද වින් කරන්නේ? සීවලි හාමුදුරන්ගේ යන්ත්‍ර ගෙන්න ගත්තාම හරිනේ. මොන්ට මෙච්චර එකක් තේරුම් ගන්න බැයිද? ඔය රුපියල් 500ෙන් බක්මුලක් අරන් ගිහිල්ලා බැල්ලියකට දීපල්ලකෝ කන්ද. ඈ? සීවලිහාන්රන්ට ඔබ හම්බුණා කියන්නේ අර පැටව වදාව බැල්ලියකට දානකට ගිහිල්ලා එනකොට කන්න දෙයක් නැහැ වමනේ කරලා ඒ වමනේ දෙක දුන්නා. Taman දානට ගිහිල්ලා එනකොට දැක්කල පැටව වදාව බැල්ලියා සාගෙන ඉන්නවා. ඊට පස්සේ උගුර ඇඟිල්ල ගහලා වමනේ කළාලු. වමන දෙක බැල්ලෙට කවලා තියෙන්නේ. ඒකෙන් තමයි සම්පූර්ය ලැබුණා කියන්නේ සම්පත්. ඉතින් සීවලින් හාමුදුරන්ට එක හැන්දපොයි මට එක හැන්දපොයි හැන්ද දෙකක් තියෙනවා ධර්මයට. ඉතින් ඔය රුපියල් 500ක් විතර දෙන්නේ ලවෝක් ගන්න ඕනේ. අර ස්පිරිතාල කියන්නේ ලෙඩේකට කණ්ඩ බෙලක් ගිහින් දීපල්ලකෝ. ඈ? අසරණේකට බත් එකක් ගිහින් දීපල්ලකෝ. බැල්ලියෙකුට කණ්ඩ ටිකක් ගිහින් දීපල්ලකෝ. අර ක්ලාන්තරේ එන්නද? හම්බ වෙයි. දැන් මාධ්‍ය වලින් උපරන්නේ ඕක නේ. හැම තැනම මාධ්‍ය වල තියෙන්නේ ඕක තමයි තියෙන්නේ. ඕ සම්බේ බුද්ධ සාධනේ කඩාගෙන වැටෙනා මේක ඇතුලේ ඉන්නේ මම මේවට වින කරන්නේ. ඔය යන්ත්‍ර ලියනේ වුන්ට ජපකරණේ වුන්ට හම්බ වෙනවා. විකුණනේ වුන්ටත් හම්බ වෙනවා. ගන්නේ වුන්ට කෙල වෙනවා. ආයෙ මොකටද? තියෙන තුට්ට දෙකක් නැතුව යනවා. හොඳයි පුළුවන් නම් මට පෙන්වන්න දහවලාට මේක ලැබිලා තියෙනවා කියලා සීවලී යන්ත්‍රයට වැඳ වැඳා ඉඳලා ඈ ඉතින් මේක ඇතුලේ ඉන්නේ මේක විනාශ කරන්නේ තදි අනේ කරම කොමර්ෂල් බුලිසම් එච්චරයි කියන්න තියෙන්නේ කොමර්ෂල් එකක් තියෙන්නේ මෙතන පිටරට මිනිස්සු hina වෙනවලු මේ ලංකාවේ කරන විකාර දැකලා ඒක සුද්දෙක් කැවිදින් කිව්වලු මේ ඊයේ පෙරේදා ලංකාවේ තියෙන කොමර්ෂල් බුලිසම් කිව්වලු <laughs> විලද ව්‍යාපාරයක් කල්ලි කල්ලි කල්ලි කල්ලි කල්ලි ඔක්කොම ඉවරයි. ඉතින් ඒක නිසා පින්නතුනේ හොඳට මතක තියාගන්න අපි බෞද්ධයෝ කියන්නේ ප්‍රඥාවන්තයෝ අපි හිතන්න පටන් ගන්න ඕනේ. කරුණාව, මෛත්‍රිය, ශ්‍රද්ධාව, ප්‍රඥාව කියන ගුණධර්මයන්ගේ සංවර්ධනයක් තමයි බෞද්ධයෙක් කියලා කියන්නේ. ඒ ගුණධර්ම සංවර්ධනය තුළින් අනිවාර්යෙන් මේ පුද්ගලයා දන් දෙන්න ඕනේ. දන් නොදී බෑ යාට. ඒ දන් දුන්නාන් පස්සේ තමයි අපිට ওই ලෞකික සම්පත් ලැබෙනවා නම් ලැබෙන්නේ. කවුරුත් දන් දුන්නට අපිට හම්බ වෙන්නේ නැහැ. ඉතින් අපි ওই ලෞකික සම්පත් ලබන්නත් නෙමෙයි මේ දන් දෙන්නේ කරුණාව, මෛත්‍රිය, ශ්‍රද්ධාව, ප්‍රඥාව ඇති කරගන්න. ඒකෙන් අපිට මේ මෙලවට අවශ්‍ය කරන දේවලුත් ලැබෙනවා. ඒවෙන් අපිට විවේකයක් ඇති වෙනවා බණ භාවනා කරන්න. දන් දුන්නේ කෙනාට ඊටාම පහසුවෙන් සුළු කාලයක් ඇතුළත සුළු ශ්‍රමයක් ඇතුළත දන් නොදුන්නේ කෙනෙක් පැය 8ක් මෙහි මහන්සි වෙලා වෙහෙස වෙලා හොයන දෙයක් පෙරපින් කරව පුද්ගලයෙකුට පැය දෙකකින් හොයාගන්න පුළුවන්. අධාර්මිකව නෙමෙයි, ධාර්මිකව. මෙයාගේ සමාජය දිහා බලන්න පිටක් මිනිස්සු පැය දෙකයි මෙහෙත වෙන්නේ. සමහර මිනිස්සු ඉන්නවා උදේ ඉඳන් රෑ වෙනකන්, රෑ ඉඳන් එළි වෙනකන් නිදි මරාගෙන, ඉඩ කඩාගෙන, ධාඩිය පෙරාගෙන වැඩ. තව මිනිස්සු ඉන්නවා ඊටාම ධාර්මිකව බොහොම සුළු ව්‍යායාම මේ සුළු ශ්‍රමයකින්, සුළු කාලයකින් ඊට වඩා යමක් උපයනව නේද? උපයනව නේද? මොකද්ද මේකට හේතුව? හේතුව ශරීර සත්‍යයෙන් ඔක්කොම ලැබෙන්නේ නැහැ. පෙර පින් කරන ලද බව කියන මේ උතුම් ගුණය අපිට තියෙන්න ඕනේ. ඒ පෙර පින් කරන ලද බව කියන පුබ්බේට කතපුඤ්ඤතා මේක මංගල කාරණාවක්. ඒක තියෙනවා නම් අපිට අවශ්‍ය කරන සම්පත් ඊටම පහසුවෙන් සුළු වේලාවක් ඇතුළත සුළු ශ්‍රමයකින් ලබා ගන්න පුළුවන්. තේරුණා නේද? එහෙම පෙරපින් කරන ලද බව නැත්නම් එහෙම ඉතින් කොච්චර මහන්සි වුණත් දැන් ඔයන්න උදේ ඉඳන් රැ වෙනකන් වඩුලාල කෙනෙක්. වඩු මඩුවේ අර ඇඳක් හදනවා. උදේ ඉඳන් රැ වෙනකන්. ඈ ඒ වඩුලාල පුදියන්නේ කොහෙද අදලාදලා? වඩු මැස්ස උඩ පුදියන්නේ. අර කුෂන් කරපු ඇඳේ පුදියන්නේ කවුද? වෙන කෙනෙක් නේද? ඉතින් අර ඒ ඇඳ ගන්න ඒ ඇඳ හදලා විකුණන්න වඩුලාල දවස් දෙකක් මහන්සි වෙනවා එක දිගටම. නමුත් ඒ ඇඳ ගන්න ඒ ගන්න මිනිහා ඒ තරම් මහන්සි වෙන්නේ නැහැ. පැයකින් දෙකකින් විතර වගේ ඒකට අවශ්‍ය කරන සල්ලි හොයාගන්නවා. අර මිනිහාට දවස් දෙකක් විතර මහන්සි වෙන්න ඕනේ. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක අසාධාරණයක් කියලා. නෑ කිසිම අසාධාරණයක් නෑ. අර මිනිසයා ධාර්මිකව යමක් හොයාගෙන ඇවිදින්න ඒකෙන් ඇඳ අරගෙන ගිහිල්ලා බුදියාගෙන ඉන්නවා. මේ මිනිසයා දවස් දෙකක් තුනක් ඉඳ කඩාගෙන වෙහෙස මහන්සි වෙලා ඒ මුදලේ අරන් තියෙන්නේ. දැන් වඩුරාල බුදියන්නේත් වග්ගැස්සුවට අරමෙනිය අර කුසල කරුක ඇඳවල බුදියනවා. පිටින් බලනකොට පේනවා මේක මහා සාධාරණයක් කියලා. කිසිම අසාධාරණයක් නෑ. හරිම සාධාරණයි. හරිම සාධාරණයි. කම්මං සත්‍යේ විභජති යදිදං හීනම් පනීනතා. මේ සත්වයා හීන කරන්නේ ප්‍රනීත කරන්නේ කර්මය. කර්මය කියන්නේ ධර්මයාගේ ක්‍රියාකාරීත්වය. සද්ධර්මය අනුව සත්වයා ප්‍රනීත කරනවා. අසත් ධර්මයෙන් හීන කරනවා. දැන් අර මුගලන් මහරහතන් වහන්සේ හොරුන්ගෙන් කුටි කරන්නේ පිරිනම්පෑයි හාල් මල්ලක් වගේ නිකන් තැළුවනේ නේද? ඈ රහතන් වහන්සේ නමකට. ඉතින් විසෝන් වහන්සේලා කිව්වා මේක හරි අසාධාරණයක් කියලා. මේ වැඩේ. හරිම අසාධාරණයි කිව්වා මේ රහතන් වහන්සේ මෙහෙම කරපු එක. බුදුහාමුදුරුවෝ වලින් කිව්වා මේක කිසිම අසාධාරණයක් නෑ. හරිම සාධාරණ දෙයක් සිද්ධ වෙනවා කියලා. කිසිම අසාධාරණයක් නෑ කිව්වා. මහණෙනි උඹලා ඔය කල්පනා කරන්නේ මේ මේ පැත්තේ මේ මෙලෝ එකටම බලලා මට පේනවා මේ මොගලන හිත ආත්මභාවයකදී දිමව්පියන් වනාන්තරයට අරන් ගිහිල්ලා දිමව්පියන්ට කරපු මහා අතවරය නිසා මේක ලැබිලා තියෙන්නේ. ඉතින් හරිම සාධාරණයි කිව්වා. ඉතින් අසාධාරණයක් නැහැ කිව්වා. තේරුණා නේද? ඉතින් ආන් මේක නිසා අපි මේ කාගේවත් පින්කම් දිහා බලාගෙන ඉන්න ඕනේ නෑ. අපි කරගන්න ඕනේ. මං කළ දේ මං ගෙනියයි, උන් කළ දේ උන් ගෙනියයි නේද? <laughs> උන් කළ දේ මං ගෙනියන්නේ නැහැ මං කළ දේ උන් ගෙනියන්නේ නැහැ තේරුණේ ඉතින් ඒක නිසා ඔය පින්නතුන් හොඳට කල්පනාකාරීව ජීවත් වෙන්න මේ මේ ಗುಣධර්ම බුදුදහම විකෘති වෙලා විනාශ වෙලා ගියාන් පස්සේ මොකුත් නිතරු වෙන්නේ නැහැ දැන් අද උඟාක් මේක විනාශ වේගන යන්නේ මේ 2012 ලෝක විනාශ වෙනවා කියලා තියෙනවා දැන් ඒක ආරම්භ වෙලා තියෙන දැන් ගිනි අරගෙන තියෙන්නේ ඔයගොල්ලන්ට පේන්නේ නැහැ ඒවා ලෝකේ විනාශ වෙනවා කියන්නේ මනුස්ස ලෝකේ විනාශ වෙන්නේ. මනුස්ස ලෝකේ විනාශ වෙනවා කියන්නේ මනුස්ස ගුණධර්ම පිරීලා යනවා. තව අවුරුදු දෙකක් යන එක නැහැ මම හිතන්නේ. ඊට පස්සේ තිරිසන් සමාජයක් බවට පත් වෙයි. ඒක දැන් පැහැදිලිව පේනවා. මේ මේ සමාජය දිහා බලපුවාම මිනිස්සේ ගුණධර්ම විශාල විශාල ඉතා වේගයෙන් විනාශ වෙලා යනවා. අන්තිමට කකුල් දෙකෙන් ඇවිදින බත් කන බඩ ඉස්සරහට දාගෙන යන තිරිසන්නු ටිකක් තමයි අපිට ඉතුරු වෙන්නේ. සත්තු ටිකක්. උන්ට ගුණධර්ම මොකවත් නැහැ. ඕම මේ තත්ත්වයක් තියෙන්නේ මේ සමහර විතරයි නා මේවා ගිනි ගන්නකම් බලා ඉන්නවා 2012 දී. ඕවා ගිනි ගන්න එක ඈ ඒ ඉවහඳ පොඩි වෙලා කුඩු පට්ටම් වෙලා ගිනි ගන්නකම් එහෙම නෙමෙයි කියලා තියෙන්නේ. 2012 දී මිනිස් ලෝකේ විනාශ වෙනවා කියලා තියෙන්නේ. මිනිස් ලෝකේ විනාශ වෙන්නේ. ඊට පස්සේ තියෙන තිරිසන් ලෝකයේම තියෙයි යක්ෂ, പ്രേත ඈ പ്രേත ලෝක තමයි හුඟක් තියෙන්නේ තිරිසන් ලෝකේ. ඉතින් ආ මේක නිසා මේ දන් දුන්න දායකයෝ බොහොම සතුටටපත් වෙන්න හොඳයි. ඔය පින්නතුන්ට මේ වගේ දානියක් දෙන්න මං හිතන්නේ පුළුවන් වෙයි කියලා හිතන්න බෑ. අපි කවදාවත් හිතුවේ නෑ ආර්යයන් වහන්සේලා මේ ලෝකේ දකින්න ලැබෙයි කියලා. ඇත්තමයි හිතුවේ නෑ. මේ නමුත් අද අපිට හිතාගන්න නෙමෙයි දැනගන්න පුළුවන් අද ආර්ය ආර්ය පුද්ගලයා මේ ලෝකේ ඉන්න බව. මගෙන් කමඨහන් ගත්ත අය ඉන්නවා සක්‍රුදාගාමි අනාගාමි මාර්ගයේ වඩන ආර්ය පුද්ගලයමයි ගෝලියෝ ගිහියෝ. ඉන්නවා. තේරුණේ? ඒක හොඳටම දන්නවා ඉන්න බව. ඉතින් ඒක නිසා ওই කට්ටියට ආර්ය සංඝරත්නයේ දානයක් දීමට ලැබීම කියන එක ඉතාම ලාභයක්. ආර්යයන් වහන්සේලා වෙනුවෙන් පැමිණියා වූ පිරිසක් නෙමෙයි මෙතන ඉන්නේ. ආර්ය සංඝරත්නය. සිත පිරිසිදු කර ගැනීම සඳහා සියලු පව් අතහරමින් කුසල් කරමින් ඉදිරියට යම් කිසි කෙනෙක් යනවා නම් ආන් තමයි ආර්ය සංඝ කියලා කියන්නේ. නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාව ඇති කරගෙන සිත පිරිසුදු කර ගැනීම සඳහා සියලු පව් අතහරමින් කුසල කරමින් ඉදිරියට යන පිරිසක් ඉන්නවා නම් ඒ පිරිස ආර්ය පිරිසක්. තේරුණේ? ඉතින් ඒ පිරිසට තමයි මේ දානේ පූජා කරේ. ඒව සෝවාන් මාර්ගස්ත පලස්තකී කියලා ඉතින් ඉන්නවා. මෙතන සෝවාන් මාර්ගස්තියොත් ඉන්නවා, පලස්තියොත් ඉන්නවා, අනික් පලස්තියොත් ඉන්නවා. ඒක නිසා මේ දාණය ආර්යයන් වහන්සේලා වෙනුවෙන් පැමිණියා වූ පිරිසකට නෙමෙයි පූජා කළේ කියන එක හොඳින් මතක තියාගන්න. ආර්ය සංඝ කියන වචනේදී ගිහි පැවිදි ભેදයක් නැහැ. ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. යම් කෙනෙක් මේ ලෝකයේ යථාර්ථය අනිත්‍යයි දුකයි කියලා යන්තම් හරි දැනගෙන නිර්වාණයට පැහැදිලා ඉන්නවා නම් දැන පැහැදීම කියන්නේ ඒකනේ ආන්නේ අය ආර්ය සංඝ රත්නයට අයිති වෙනවා සෝවාන් මාර්ගයේ මාර්ගස්ථයෙක් වෙන්න පුළුවන්, පලස්ථයෙක් වෙන්න පුළුවන්. ඒ අය ප්‍රත්‍යඥයෝ වෙන්න බෑ කවදාවත්. ඉතින් ආන්නේ නිසා ඒ වගේ වටිනා ලාභයක්, වටිනා අවස්ථාවක් අනික මෙතන මේ දන්සලක් නෙමේ දුන්නේ. දන්සල් නම් කාලා ඉතින් කරන්නේ ඔය පාරක් පාරක් ගානේ යන්නේක නෑ රත්තියලුව ගා. අර බජවුනට නට ලෑන් මාස්ටරෝ නැගිලා බයිලා කිය කියා. විශක් ස්වාමිය, පොසොන් ස්වාමිය කිය කියා උන්ට නම් කන්න දෙන්න මං නම් කැමති නෑ. ඈ හැම තැනම අතනක් කනවා මෙතනක් කනවා අතනක් කනවා. දැන් යන්නේ කොහෙද? ගන්සැල් වඳින්න යන්නේ. පන්සලක් හම්බ වුණොත් නිකන් ඔය ජොලියට ගිහිල්ලා කැරකිලා එනවා. අඹ ගෙඩියක් හරි තියෙනවා නම් කඩාගෙන ඒකෙත්. දැන් කෙලින්ම කියලාම යන්නේ. කොහෙද යන්නේ? දාන්සල් වඳින්න යනවා. කියලාම යන්නේ. ආයෙ කිසි කතාවක් නැහැ. දන්සල් වඳින්න යනවා. පන්සල් ඔය හිතනොත් යනවා නිකන් ගිහිල්ලා එන්න. වඳින්නේ නැහැ. අරවට තමයි වඳින්නේ. පොලිමේ ඉන්නේ. දන්සල් වල ඔය දීන්නේ පොලිමේ. ලාන්තර වලින් මේ මේ වන් ටු වන් වලින් ගිහිල්ලා බහැලා පොලිමේ ඉන්නේ. කෝටිපති වෙන්නේ කොහොමද දන්සල් වල? මුන්ට ලැජ්ජ නැද්ද මන් දන්නේ. ඔය ගෙදර තියෙන දයක් කාලා පුදියා ගන්න නැතුව. අර දුප්පත් මිනිහෙකුට කන්න තියෙන දේ ගිහිල්ලා මුන් කනවා ගිහිල්ලා. බලන්න ඔය දන්සල් වල මොකද ඉන්නේ කියලා ගිහිල්ලා මේ හොඳ කාරණෙන් ගිහින් බැහැල ඉවර වෙලා ඉන්නේ දන්සන් වල බලාගෙන පොලිමේ ඉන්නවා. ඒකින් සොමිය නැහැ ඉතින්. විනෝදාන්තේ මේක. මේ දුප්පත් මිනිහෙකුට කණ්ඩ දෙයක් කණ්ඩ තියෙන එක ගිහිල්ලා කණ එක විනෝදාන්තේ. යකෝ ලොකු මිනිස්සුන්ට තියෙන්නේ කාල් ටිකක් පොල් ටිකක් ගිහින් දෙන්න නේද? උන්ට ඔයලා දීපල්ලා කියලා. මුන් ගිහිල්ලා ඒක කරනවානේ. දුප්පත් මිනිස්සුන්ට කණ්ඩ තියෙන්නේ. <laughs> ඈ ඔන්නෝගයි தත්ත්වයද. ඉතින් ඒක නිසා ඒ පින්නතුන් බොහොම සතුටටපත් වෙන්න මේක දන්ත ලග්නමේ දුන්නේ. නැත්ත වශයෙන්ම මේක ආර්ය සංගරණයට දුන්න සාංගික දානයක්. මේ පූජා කළේ අෂ්ට පරිස්කාරයකුත් සහිතව නිගම්ම පූජා කළත් නෙමෙයි. ඉතින් මේ සියලුම පුණ්‍ය ධර්මයන් මිය පරලෝකියා වූ දෙමව්පියන් ප්‍රධාන කොට ඇති. තමන් බලාපොරොත්තු වෙන සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වී සුඛී සුවපත් භාවයට පත් වී සසර ජීවිතයේද වාසනාවන්ත කරගෙන ඊටා ඉක්මනින් නිවන් සුවයෙන්ම සුවපත් වෙත්වා සදේවක ලෝකයා මේ පින් අනුමෝදන් මේ සුඛී සුවපත් භාවයටපත් වෙත්වා එසේම තමන්ටත් තමන්ගේ දුවාදරුවන්ටත් මේ පින්කමට අතහිත දුන්නා වූ තමා යොමු කළා වූ සියලුම දෙනාටත් එක හා සමානව මේ පින් පිහිටාවා එසේ පිහිටීමෙන් මේ සෑම දිනාටම තමන්ටත් නිදුක් නිරෝගී සුව සම්පත් ලබාගෙන වාසනාවන්ත චිරජීවන ශක්තියක් දැති කරගෙන ඊතා ඉක්මනින් අමාමහා නිවන් සුවයෙන් සුවපත් වීම සඳහාම මේ උතුම් වූ කුසල ධර්මයේ හේතු වාසනා වේවා කියලා සාදුනා. ආ හොඳයි. දැන් ඉතින් අදට අවශ්‍ය කමටහම් මන් දීලා ඉවරයි. ධාන වලට යවුවා, පිළිකුළු භාවනාව, මෛත්‍රී භාවනාව, එතනින් ආයෙ ධාන වලට යන්න ඉගෙනනවා. මෙතන භාවනා පුහුණුවක් මේ කරන්නේ. දැන් මම කලේ මොකද්ද පිළිකුල් භාවනාව කරන හැටි ඉගන්නවා. පිළිකුල් භාවනාවෙන් මෛත්‍රී භාවනාවට යන හැටි ඉගන්නවා. මෛත්‍රී භාවනාවෙන් සමාධියට යන හැටි ඉගන්නවා. ධාන වලට යන හැටි. ඔය මෛත්‍රී භාවනාව කරන්න නම් පිළිකුල් භාවනාව කරන්නම ඕනේ. පිළිකුල් භාවනාව කරන්නේ නැතුව මෛත්‍රී භාවනාව කරනවා කියන්නේ බොරුවක්, විහිළුවක්. තේරුණා නේද? ඉස්සෙල්ලා තමාගේ චිත්තසංතානයේ තුල තියෙන රාග දෝෂ දෙක මර්ධනය කරගන්න ඕනේ. එතකොට තමයි තමන්ගේ චිත්තසංතානය නිරෝගී වෙන්නේ, සුවපත් වෙන්නේ, නිදුක් වෙන්නේ. අන්න ඒ නිදුක් නිරෝගී සුවපත් වුණා වූ සිත තමයි අපි පතුරවා හරින්න වටේටම. මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය කියලා කියන්නේ. මෛත්‍රී සිත වටේටම කරකවලා දාන්න කිව්වා. පුරා කෝණියකවත් ඉතුරු වෙන්නේ නැතුව සියලු දෙනාටම මෛත්‍රී සිත පතුරවන්න කිව්වා. පතුරවන්න මෛත්‍රී සිතක් තියෙන්න එපා. රාගයෙන්, ද්වේෂයෙන් දැවි දැවි, තැවි තැවි කොහොමද අපි තව කෙනෙකුට ආශිර්වාද කරන්නේ නේද? නිකමට හිතලා බලන්නකෝ. ඔයගොල්ලන්ගේ හිත රාගයෙන්, ద్వේෂයෙන් දැවි දැවි, තැවි තැවි තියෙනවනම් ඕකෙන් තව කෙනෙකුට ආශිර්වාද කරන්න බෑ. Taman ඉස්සල්ලා මේ සුවපත් වෙලා ඉන්න එපා නේද? Taman මඩෙන් ගොඩ වෙලා ඉන්න ඕන තව කෙනෙක් ගොඩ ගන්න නම්. ඒක නිසා පිළිකුල් භාවනාව. ඊට ඉස්සෙල් ධාතු මනසිකාරය ගන්න ඕනේ. ධාතු මනසිකාරයත් අරගෙන පිළිකුල් භාවනාව කරනකොට මේ කයෙහි යථාර්ථය දකිනකොටම මොකද වෙන්නේ මේ කය පිළිබඳව තියෙන රාගය, ద్వේෂය, කාමච්ඡන්ද ව්‍යාපාද යටපත් වෙනවා. ආන් එතකොට රාග දෝෂ දෙකෙන් ඇතිවෙනා වූ ගින්දර නිවිලා යනවා. නිවිලා ගියාන් පස්සේ තමාගේ චිත්තසංතානෙ නිදුක් වෙනවා, නිරෝගී වෙනවා, සුවපත් වෙනවා. අන්න දැන් Tamanට පුළුවන්කම තියෙනවා අනික් සත්වෙන් ආශිර්වාද කරන්න. ඈ මාමින්ම අවට සිටින්නා වූ සියලු සත්වයෝ තම තමන්ගේ කයෙහි යථාර්ථය දැකගෙන රාග දෝෂ මෝහ දුක් ගින්දර නිවාගෙන නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ක්‍රෝධ නැත්තෝ වෙත්වා ශෝක නැත්තෝ විත්වා වෛර නැත්තෝ විත්වා බිය නැත්තෝ විත්වා සාන්ත සුවයට පැමිණෙත්වා ඔන්න ක්‍රමේ මා මෙන්ම කියලා පටන් ගන්න ඕනේ. එතකොට Tamanට හොඳ ආධ්‍යාත්මික ශක්තියක් ඇති වෙනවා. මා මෙන්ම මාවට සිටින්නා වූ සියලු සත්වයෝ තම තමන්ගේ කයි යථාර්ථය දැකගෙන ආන් එතකොට මහා ගැඹුරු බවක් තියෙනවා මේ භාවනාවේ නේද? Tamanට පැහැදිලිව පේනවනේ Tamanගේ කයෙහි යථාර්ථයේ දකිනකොටම Tamanට රාග දෝෂ මෝහ මර්ධනය වෙලා දැන් නිදුක් නිරෝගී සුවපත් වුණා වූ හිතක් ඇති වෙලා තියෙන බව දැනෙනවා පැහැදිලිවම දැනෙනවා. ආන් ඊට පස්සේ තමයි මේ හිත පතුරව හරින්න ඕන යන සත්‍යයන් වෙත. ඒක නිසා පිළිකුල් භාවනාවෙන් තොරව මෛත්‍රී භාවනා කරනවා කියන එක විහිළුවක් කියලා මට හිතෙනවා. පිළිකුල් භාවනාව කරලා එතනින්ම යන්න ඕනේ මෛත්‍රියට. පිළිකුල් භාවනාව කරනකොටම තමාගේ රාග දෝෂ දෙක යටපත් වෙලා නිදුක් නිරෝගී සුවපත් වුණා වූ සිතක් ඇති වෙනවා. ඒ සිත තමයි පතුරවා හරින්න ඕනේ. විසිරවා හරින්න ඕනේ. තේරුණේ? ඉතින් මෛත්‍රී භාවනාව කරගෙන කරගෙන කරගෙන කරගෙන යනකොට කයයි සිතයි දෙකම සැහැල්ලු වෙනවා. සැහැල්ලු වෙනවා. සැහැල්ලු වෙලා සැහැල්ලු වෙලා සැහැල්ලු වෙලා තුන්වෙනි ධානය තත්වයට නගිනවා. Tamanටම තේරෙනවා ඒක. අන්න එතෙන්දි තුන්වෙනි ධානය කියලා අදිස්ථාන කරපු හැටියේ තුන්වෙනි ධාන තලයේ තමන් ඉන්නේ. එතනින් හතරවෙනි ධානයට ගොඩ වෙන්න පුළුවන්. ගොඩ වෙලා ටිකක් වෙලා ඉඳලා ආයෙත් තුන්වෙනි ධානයට බහැලා එතනින් බිමට බැස්සර කමන්නේ. නැග්ග තනින් බැස්සර කමන්නේ. දෙවෙනි ධානයේ තුන් පළවෙනි ධානයට ඉන්න අවශ්‍ය නැහැ. තුنين නැග්ගනම් තුنين බහින්නත් පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මම මේක පුහුණුවක් දුන්නේ මේ පින්නතුන්ට මේ පිළිකුල් භාවනාව තුළින් මෛත්‍රී භාවනාවට යන හැටි මෛත්‍රී භාවනාවෙන් ධානගත වෙන හැටි. මේ පුහුණුව ඒගොල්ලෝ තනියෙන් කරන්න ඕනේ, ප්‍රැක්ටිස් කරන්න ඕනේ, අභ්‍යාස කරන්න ඕනේ. එතකොට තමාගේ දෙයක් බවට පත් වෙයි ඒක. එහෙම නැතුව මේ පැය දෙකකින් තුනකින් මෙතන ඇවිදින්න ඔක්කොම කරලා දෙන්න බෑ. මෙතන භාවනා පුහුණු මධ්‍යස්ථානයක්. භාවනා කරන්න උගන්වන මධ්‍යස්ථානයක්. ඉගෙනගෙන ගෙදර ගිහින් නේද අභ්‍යාස කරන්න ඕනේ. ඔව් ගෙදර ගිහින් අභ්‍යාස කරන්න ඕනේ. අන්න එතකොට හොඳට ප්‍රගුණ වෙනවා ප්‍රගුණ වෙලා තමාගේ දෙයක් බවට පත් වෙනවා. ඉතින් එහෙමනම් අදට નિયમિત භාවනා වැඩසටහන මෙතනින් સમાપ્ત කරනවා. දැන් ඔබ සෑම දිනාටම තිරුවන් සරණයි.